ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සුරම්‍ය රමණීය ගීතයක సౌందර්යය විමසන්නට ඉරිදා සංග්‍රහය මෙසේ ආරම්භ කරන්නට කැමතියි. පොඩි ළමයින්ට කතන්දර කීම ඒවා ආශාවෙන් සහ කුතුහලයෙන් අසා සිටින අයුරුත් අප හැමෝම අඩු වැඩි වශයෙන් දන්නවා. නවීන ලෝකයේ අත් ටෙලිෆෝනය දක්වා තොරතුරු තාක්ෂණය කොතරම් දියුණු වුවත් තවමත් මෙලෙස කතාන්දර කීම අඩු වැඩි වශයෙන් සිදුවනවා. ඉන් මවන අద్భుත ලෝකය දෙවි දේවතාවුන් අහසේ පාවී යන හැටි නොපෙනී යන හැටි හිටි ගමන් මිනිසෙයින් ඇත්දත් පනාවකට හැරෙන හැටි මහා විශාල ගල් පර්වත මන්ත්‍ර මතුරා ඉන්ද්‍රජාලික ඇස්බැඳුම් මායාවලින් උගුල්ලා තවත් රටකට ගිහින් පිහිටුවන හැටි අටහිස් ඇති සර්පයෝ කඳු අටක් සිසාරා රූස්ස ගස් ඇල කරමින් ගමන් කරන හැටි ඒ විතරද ගල් පරුවත මුහුණත මිනිස් මුහුණක් මවා කතා කරන හැටි. ඉතින් මේ අරුම පුදුම ලෝකයේ අරුම පුදුම මිනිසුන් සතුන් ගැන බිඳක් සිංහල භාෂාවෙන් කියවන්නට පුළුවන්. පියසේන වික්‍රමගේ ලේඛකයා විසින් ලියන ලද රටවල් අටක ජනකතා අටක් කියන පොත අපූරු පොතක්. ඊට ආසාවෙන් ඒ පොත මමත් කියවුවේ. කතන්දර කියන විට ඒවා අහගෙන ඉන්න පුංචි කාලේ අපි කවුරුත් කැමතියි. වැඩිහිටි වුණාම අපි කතා කියන්නට කැමතියි. කතන්දර කවි ගීත වලින් ජීවිතය අර්ථවත් වනවා. ඉරිදා සංග්‍රහයේ එක ගීතයක් හැටියට ආරම්භයේ තෝරගන්නේ සිසිර සේනාරත්න ගායන ශිල්පියා විසින් ගායන ලද ගීතයක්. ඒ ගීතයේ තනු නිර්මාණයද සිසිර සේනාරත්න සංගීතවේදියා විසින් නිර්මිතයි. ගීතය රචනා කළේ දයාද අල්විස් කිවිඳිය ගීපද රචිකාව විසින් අපේ ජීවිත හරියට සරුංගල් වගේ සරුංගලේ අහසට ගොහිල්ලා නූල් කැඩුනම කොහේ හරි පාවෙලා ගිහිල්ලා වැටෙනවා ජීවිතේ ඒ වගේ ඔබට මතක ඇති මේ ගීතය set වී යනවා සරුංගලේ සරුංගලේ කුංචි පිටක් මේ කුංචිම කුංචි පිටක් මේ sinne ඔබෙහිත මා සසලන්නේ ඔබෙහිත මා සසලන්නේ ආසේ ඇත්තට පාදී වන්නේ කිරුණු සරුංගල් තන තන වැලපින් නැති දෝබට පිනින්නේ නැති දෝබට පිනින්නේ ආසේ ඇත්තට පාදී මනසකින් යුතු පුද්ගලයාට බොහෝ වස්තුන් පෙනෙන්නේ සුන්දරත්වයෙන් යුක්තවයි. එවිට ඔහු තම හැඟීම් කවියට පෙරලන්නේ වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන් ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන් දෙපෝදාට පුන්සඳ වාසනාවන් ජාතිත් අපේ මෞපිය වාසනාවන් හැටියට මේන් කොතරම් උතුරායන සන්තුෂ්ටියක් පුද්ගලයෙකු තුල ඇතිවේද යන්න මනවින් පසක් කරනවා මතු පිටින් ප්‍රකාශ කිරීම වෙනුවට කිසියම් මැවුමක් මගින් රූපකාර්ත ජනනය කරමින් නිමැවුමක් සංදේශගත කිරීම නිර්මාණාත්මක සංදේශ රීතියයි මේ අදහස ඩෝල්ටන් මල්විස් ගීත නිර්මාණ සහ sannivedanaya කියන පොතේ නයනා ශාමලී රාජපක්ෂ ලියලා තියෙනවා. නයනා ශාමලී රාජපක්ෂ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විද්වතානන්ගේ ශිෂ්‍යාවක්. නිතරම නිතරම මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රත් නිර්මාණශීලී sannivedanaya ගැන දෙසුම් පවත්වනවා කතා කරනවා. අද අපට නිර්මාණශීලී සංගීතය නිර්මාණශීලී සංස්කෘතික නිර්මාණ පිළිබඳ කියවන්නට අහන්නට ලැබෙන්නේ කලාතුරකින් කෙසේ වුණත් ඉරිදා සංග්‍රහයට තෝරගත්තා දයාද අල්විස් ගීපද රචිකාව විසින් ලියන ලද ගීතයක් මේ ගීතය සංගීතවත් කරේ ෂෙල්ටන් පෙරේරා සංගීතවේදියා විසින් ගීතය ගායනා කළේ රූපා ඉන්දුමති මේ ගීතය අහගෙන ඉන්න විට අපි පුංචි කාලේ අහපු ජන කවියක්ද සිහිපත් වෙනවා පුත්‍ර ස්නේහය පිළිබඳව මේ ගීතයේ ඍජුවත් වක්‍රවත් ප්‍රකාශයටපත් වෙන හැටි කදිමයි මගේ පුතු volume සාහිත්‍ය කලාව අමතක කළ જાතියක් ඉදිරියේ ඇත්තේ ප්‍රපාතයක් පමණයි. සාහිත්‍ය කලාව අමතක කරනව නම් යම්කිසි જાතියක මිනිස්සු ඒ જાතිය ඉදිරියේ තිබෙන්නේ ප්‍රපාතයක් අගාධයක් මේ අදහස බොහෝ තැන්වල පළවෙලා තිබෙනවා මා උපුටාගත් මේ අදහස හෙන්රි ජයසේන නාට්‍යකරුවා ලේඛකයාගේ අදහසක් අප අත්විඳින සංස්කෘතික කාන්තාරයක් බඳු වර්තමාන ශ්‍රී ලාංකික ජීවිතය නැවතත් උපවත් කරන්නට අවශ්‍යයි. ඊටා හොඳ ගීතවලින්, ඊටා හොඳ සංගීතයෙන්, ඊටා හොඳ නාට්‍ය කතා කලාවකින්, කවියකින් නීලා වික්‍රමසිංහ විශාරද ගායන ශිල්පිනිය ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතයට එදවස ගැයූ ගීතයක් මේ මේ ගීතය ගුවන් විදුලියට නිර්මාණය වූ ගීතයක්. ගීතය රචනා කළේ තයාද අල්විස්. දීපද රචිකාව මේ විශාරද නීලා වික්‍රමසිංහ. Thank you. काटत අත්‍යවශ්‍ය අංගයක් වන්නේ පරිකල්පන ශක්තියයි. විමල් දිසානායක මහාචාර්යතුමා එසේ පවසනවා. ලේඛකයෙකුගේ කවර අඩුපාඩුවක් තිබුණත් වසන් කළ හැකි වුවත් ඒ අඩුපාඩුව පරිකල්පන ශක්තියෙහි අඩුපාඩු සැබවින්ම සැඟවිය නොහැකි බවයි මහාචාර්යතුමා පවසන්නේ. අපි ಭಾರತೀಯ ගීතයකට සවන් දෙමු. මේ ගීතය ගායනා කරන්නේ ගුල් පන්රා සහ අතිෆ් අස්ලම් මේ සංයෝගයෙන් ගැයූ ගීතයක් වංග හින්දි මිශ්‍රණයක් තිබෙන්නේ මේ ගීතයේ ඒ ගීතය බටහිර ඌරුවට නැවත පටිගත කරන ලද ගීතයක් බවයි අපට පෙනියන්නේ අපි කල්පනා කරනවා ඔබ මේ ගීතය රස විඳීමේ කියලා Thank you. කවියාගේ අභ්‍යන්තරයේ ආලෝකවත් වීමේ ශක්තිය හෙවත් සංඥා ප්‍රභාව ප්‍රතිභාවයි. රාජසේකර නම් වූ ඉන්දියානු සංස්කෘත භාෂාවේ කාව්‍ය විශාරදේ එසේ පවසන්නේ. අද බොහෝ නිර්මාණ වෙළඳාම පිණිස කරන නිර්මාණ. ඒදී අපට මේ ඇතුළත් ආලෝකය අභ්‍යන්තරික ආධ්‍යාත්මික ආලෝක ශක්තිය නිවී ගිය බවක් පේනවා. ඒ සංඥාවල්, ඒ ප්‍රතිභාවල් වෙළඳාමෙන් යටපත් වුණාද? කෙසේ වුණත් අපි පුංචි කාලේ ගුවන් විදුලියට පැමුණුනාම විවිධ ගායක ගායිකාවන් ගීත ගායන හැටි ආසාවෙන් බලන් හිටියා. ඒ අය නිවැරදිව ශ්‍රුති ස්වර තාල අනුව ගයන්නට වයන්නට දරන උත්සාහය පුහුණු වීම අත්‍යන්තයෙන් කදිම අත්දැකීමක්. පුඤ්ඤා කත්‍රාරච්චි සහ හෙක්ටර් සිල්වා මේ ගායන යුගලය විසින් දයාද අල්විස් මේ ගීපද රචිකාවගේ ගීතයක් එදවස ගායනා කළා ගුවන් විදුලියට. හෙක්ටර් සිල්වා විසින් එම ගීතයේ තනුව නිර්මාණය කොට තිබුණා. ඒ කාලේ මේ ගීතය අතිශය ජනකාන්ත වූ යුග ගීතයක්. ඉරිදා සංග්‍රහයට මෙසේ අපි එම ගීතය එක් කරනවා Thank you. දවසක සුළු මට මතකයි ඔබ සොයලා ආවා බමරෝ සුවඳ මතු මට මතකයි ඔබ සිතිලා ඉන්නා තුනුකේ ගසක සුදු වත්සුළු කවරා කවුළුව අතරින් විෂ පොවලා දවසක් සුදා මතකයි අත ගැනුවා අත්ත Texas. great person. ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීර්ඝා විමර්ශනී හඳුබලයි